සත්ත නමෝ තස්සේ සදරතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ සදරතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ආකෝ පනිතා සංනා සත්ත පරිමානා පරියති සත්ත නිරුද්ධමානා නිරුද්ධති රූප විතක්කෝ ලෝකේති රූපං සාත රූපං ඉත්තේසා සංහා හරියමානා පරියති නිරුද්ධමානා නිරුද්ධති ඕරණිය යෝගාවත මහා සංඝරත්න අවතරයි මේ සේවාසික උපාසක මහත්මිය සම්බන්ධ කරගෙන තවත් ආගමින් ලබන නීතිපතා පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ මේ 93 වෙනි අංකේ ධම්මානුපස්සන කොටස නිරෝධ සත්‍යය අතිවිශේෂ වශයෙන් ගන්න අද රූප විතක්ක කියන කොටසයි මේ චේතනාව සඳහා මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකන අපි සහ සතිපට්ඨාන සූත්‍රයේ මේ බොහොම අවසාන කොටසේයි මේ හැතිරෙන්නේ ඒනොත් <clears throat> තුන්වෙනි සත්‍යයේ නිරෝධ සත්‍යය චතුරාර්ය සත්‍යයේ ඒකෙත් කොහොම අවසාන කොටස තමයි කොටස තමයි මේ රූප විතක්ක ශබ්ද විතක්ක ගන්ධ විතක්ක රස විතක්ක පොට්ටබ්බ විතක්ක මනෝ විතක්ක කියන මේ විතක්ක ධාරණ පිළිබඳව මේ කරුණාකරන වහන්සේ නිරෝධයේ පැත්තට නැත්නම් නිවන පැත්තට බාර කරලා දේශනා කරන අවස්ථාව. ඉතින් මේකේ මේ පිරිසටම වශයෙන් බලනකොට මේක මතක් කර දීමේ තේරුම් කර දීමේ පහසුවක් තියෙනවා. මොකද අපි මේක කුෂ්ණාව ගැන කතා කරනකොට නැත්නම් සමුදේ සත්‍ය ගැන කතා කරනකොට රූප සංඥාවට පස්සේ රූප විතක් ඒක කෘෂ්ණාව ඇතිවීමට සහ නැග ගැනීමට යම්තේ හේතු වෙනවද ඒ වැඩපිළිවෙලමයි ඒ ක්‍රියාපටිපාටියමයි මේ සංහාව නිරුද්ධ වීමට ප්‍රහාණය වීමට විස්තරේ තියෙනවා ඒ නිසා මේකේ එක විදියක හැල්ලු ගතියක් එක විදියක හිත සාරසන ගතියක් තියෙනවා මේ කෘෂ්ණාව ඇති වෙන යම් ආකාරයකටද ඒ ආකාරයටමයි ගැළවීම ඇති වෙන්නේ. ඒ නිසා ඊකානත්ම වැදගත් කාරණා වෙන්නේ විශේෂයෙන්ම මේ Nirodhe පැත්තේ බලනකොට වැදගත් කාරණා වෙන්නේ මේක පහළ වෙන්නේ කොහොමද? පහළ වෙන යාන්ත්‍රණය කොහොමද? ඒකේ සමීකරණය කොහොමද කියලා දැන ගැනීමයි කියන්නේ. ඒක නිසා අපිට ඊටාමත්ව සැලකිල්ලේ අන්ත මේ අන්තරාවලෝකනයක් ඇතුළතට හැරී බැලීම. වර්තමාන මොහොතට මෙතනම මෙතනටම නැවත ගමනක් අනිමාර්ථ වෙනවා. අනිමාර්ථයෙන් දක්වන. ඒක නිසා මේ තෘෂ්ණා පක්ෂය ඇතිවීම සමුදය පිළිබඳව හොඳ අවධානයක. ඒක දැනගන්න ඕනේ. දැන ගැනීමයි යෝගාවචරයේ වැඩි කියන ධර්මත අන්තරාවලෝකනයක් ඇතුළට ඇවිත් හිත මේක සමහරවිට විපස්සනා කියන වචනයක් මේ විශේෂ පස්සනා විශේෂ දැක්ම පෙන්නන්නේ මේ අන්තරාවලෝකනය ඇතුළට හැරවීම ඒ මොකද සාමාන්‍ය ලෝකයාගේ තියෙන්නේ මේක නෙවෙයි හිතකට හැරවීම හැම වෙලාවෙම ඇහෙන් රූපයක් දැක්ක ආදී වශයෙන් ඇහ කන ආදී ඒ ඒ ඉන්ද්‍රයන් ගැන විස්තරයේ මේ ලෝක විශ්ේ වශයෙන් බාහිර දැනුම වශයෙන් තියෙන්නේ මේ ආයතනයන් ගෙයින් අර ඇති වෙන දැකීම ඇතිව ආදී ඒ ඒ ක්‍රියාවන් වලින් පිට පිටතට ගියා නම් වෙන චිත්තක්ෂණයකට ගියා නම් සම්බන්ධ අනිත් පුද්ගලයා අතර ගියා නම් එතන ඒකාන්තයෙන්ම මේ සංසාර ගැට ගැනීම, තණ්හා වැඩි වීම, තණ්හාව ලැබ ගැනීම සිදුවේ. ඒක තමයි ලෝකේ පස්සනේ කියලා පස්සනාග දැකීම කියලා ලෝකයා සාමාන්‍ය විවහාර ගන්න ඇහිීම කියලා විවහාර කරන්නේ ගාන්ධ රස බැලීම ස්පර්ශය ලැබීම කල්පනා කිරීම කියලා ලෝකයා කල්පනා කරන්නේ හිතන්නේ විවහාර කරන්නේ බාහිරාවර්ති අනුංග කුණු කන්දරයක් ඒ තාක් දොටේ වක්කෝතන නම් කියන විවිධ විෂය ඉතින් උපාදිත්‍ය එක එක නඳුරාමක් තියෙනවා අනුංගි දේවල් ඒ ගොඩාක් ගන්න කෙනා නමුත් මේ විශේෂ උපක්ෂණාව කියලා කියන්නේ අන්න ඒ වැඩ පිළිවෙලමයි ඒ උනන්දුවමයි ඒ යදෝමයි අන්තරාවලෝකනයක් සිදු වීමයි වෙනස. ඇසුරට හැරෙයි. ඒසා ලෞකික ඥාන දෝෂයක් නැහැ. ඒකට කාලය යදුවට ඒ දඬුවම් කළ යුත්තක් නෙවෙයි. නමුත් යෝගාවචර ජීවිතේ පටන් ගන්නතර පස්සේ විශේෂයෙන්ම විපස්සනා පටන් ගන්නතර පස්සේ අර පිටතට හැරිච්ච දේ ඇතුළතට කරවා ගැනීමයි මෙතන මේ විශේෂ කියන වී పూర్ව පස්සනාවේ සඳහන්. ආනේ සඳහා ඒක දැක ගැනීමට නම් අපි කොලින්ම මූලික වාක්‍යයෙන් පිළිගන්නා වූ මේ සංසාර දුකය ලෝකයේ දුකේ පිහිටලා තියෙනවය කියනා වූ කාරණාව මත ඉඳගෙන මේ දුක දිහා මේ දුක ඇති කරන කාරණාව දිහා ඇතුළට හැරිලා බැලීමක් තමයි ඒ සමුදේ පක්ෂයේදී පරිවර්තන වංශේ ආරාධනා කරන්නේ. යම් වෙලාවක ඒ ඇතුළට හැරවිය හරවා බැලීම සිදු වුණානම් එතෙන් පටන් ඒ යෝගාවචරයාට මම දැන් මෙතන කියන උපමාන තුන යටතේදී තමා තුළ ඒ ඒ තන ඒ තෘෂ්ණා ආදී සංසාර ඇලී බැඳී තබා ගන්න ලාභු සාල වෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ <clears throat> කුෂ්ණාව පිළිබඳව නැත්නම් සමුදේ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරන ඒ හැම පාඩේකම තිබෙන එත්තේ සාකන්නා උපද්මානා උපද්දති නිවිසමානා නිවිසති. ඔන්න ඔතනමයි ඊට කලින් තිබුණ එකක් එහෙම නෙවෙයි ඒ චිත්තක්ෂණයමයි કૃષ્ණා උපදී. ඒ චිත්තක්ෂණයමයි કૃષ્ණාවට ළඟගන්නේ. උපාද චිති භංග වශයෙන් කියනක විස්තර කළදී ආන්නේ එතනයි එහෙම නැතුව මේ කලින් දාන કૃષ્ණාවක් දෙන්න ආව නෙවෙයි. ආන්නේ මේ බව පහළ වෙනවනම් පහළ වෙන්නේ එතනමයි ළඟ වෙනවා ළඟන්නේ එතනමයි කියලා අපි මේ පාඩේ කතා කරන් කරේ. අද ඒ නිරෝධ පක්ෂයට ගියාට පස්සේ කියනවා එච්චේකා තණ්හා කත්ත උපජ්ජමාන නිරුද්ධමාන නිරුද්ධති කත්ත සංයමාන පරියති ඒ මේ විස්නාව කොතනකනම් ප්‍රහාණ වන්නේ ප්‍රහාණ වෙයිද නිරුද්ධ වන්නේ නිරුද්ධ වෙයිද කොතනද රූප විතක්කෝ ලෝකේ යම් වෙලාවක රූපයන් පිළිබඳව ඉතේ මේ විතර්කයේ කියන চৈতසිකේ පහළ වෙනවා නම් ඒක පහළ වෙන්නේ ප්‍රිය ආකාරයෙන් මනහප ආකාරයෙන් කිය රූපං සාත රූපං. ඒ ආකාරයෙන් මිහිරි ආකාරයෙන්. අන්න එතනමයි ඒ ප්‍රිය ආකාරයෙන් මනහප ආකාරයෙන් මිහිරි ආකාරයෙන් පහළ වෙන්නා වූ ඒ රූප විචක්කය විෂයෙයිමයි මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ මේ තෘෂ්ණාව සුදුතරේ. ඒක උණු උණුවේදී ඉන්ද්‍රියාවක් ඇතයි. එතනම කියලා ගැනීමයි මේකේ තියෙන අකාලික ස්වરૂපේ සාන්දෘෂ්ටික ස්වરૂපේ ඉතින් මේක උත්කෘෂ්ඨම අවස්ථාව බව අපි ආදරෙන් පිළිගන්න ඕනේ නමුත් මේක බැරි අවස්ථාවක් කරගන්න උත්සාහ කරන එක ගැන පිළිබඳව තමයි අපි පුදුම වෙන්නේ මේවා විස්තර අතුවාවල් ටීකාවල් මේවා පිළිබඳ විස්තර කරන්න ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද මේ උණු උණු මේවේ රූප විතක්කේ පහළ වෙන්නකොටම උණු උණු වීම එතනදීම අප්‍රමාදීවම ඒක දැක ගැනීමමයි ප්‍රහාණයකින්ට කලින් පිළිගන්න. නමුත් විස්තර අතර කියනකොට අර තින්ත වේදිලා අර වහයි වෙලා ඉඳලා. එතකොට ඉතින් අලුත් කර්මාන්තයක් පටන් ගන්න වෙනවා. මොකද රූප විතක්කේ පිළිබඳව නෙවෙයි දැන් කතා කරන්නේ ඒකේ අක්ෂර විස්තරය. ඔතන තමයි ඔය දර්ශන විද්‍යාවට පොඩ්ඩක් පිටකොට යන තැන. දේවල් වලවල අත්තර විස්තර දැනගත්තට දේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානෙ යටයි. ප්‍රත්‍යක්ෂය මහා වෙනවා. නිරුද්ධ වෙන නිලීන වෙලා යනවා හැංගිලා යනවා. ඒ මොකද මේ විස්තර අක්තරයි ඒ වගේ ඊමායි ඊමායි මාර්යාදාවන් ගැන කතා කර කර ඉන්න නිසා. ඒ නිසා මේ රූප විචක්කයෙන්මයි කුෂ්ණාව පහළ වෙන්නේ ඒක දැන ගැනීමමයි ප්‍රහාණය කියලා කියනකොට හරි හැංගුවක් කියන මේක එක චිත්තක්ෂණයක වැඩක් මේ මොහොතේ වැඩක් දැන් මෙතන වැඩක් ආ මේ විදිහට මේ මනුස්ස මනසකට අකාලිකවම මේ සද්ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් බවට ප්‍රකාශ කර එකම මනුස්සය. සර්වජන. අනිත් ඔක්කොමලා මේක සඳහා විවිධාකාර කාලය පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා දේශය පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා ගැලවුම්කාරයෙක් කියලා මත පරිබාහිරව තව කෙනෙක් පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා මේක ගැලවීම කාර්යයේ සුභ ආසින්දන ලැබේටි ආශිර්වාද ලැබේටි කියලා මට බෑ මම පාප කරයි මම වරදන් දෙයට යටගිය යුතුයි අන්න එහෙම කළා මේ මිනිසයා තුච්ච තත්ත්වයකට පත් කරා ඉතින් මේ සුද්ධ tattara පත්තරාන්ද ඇති කරපු ධර්මයකට ඒව ධර්ම කියලා වදිනවා. මේක තමයි කෙලෙස්වල ස්වરૂපෙ කොච්චර විවිධ දේ දුන්නත් එච්චර කරන්න පුළුවන් ස්වરૂපයක් කෙලෙස්වල තියෙනවා. ඒ නිසා මේ දේව ධර්මයක් මේ විදිහට කෙලෙසා ගැනීම මනුෂ්‍යයාගේ නිර්මාණයක් මේකක් ඔබ දේව නිර්මාණයක් කියනකට වඩා මනුෂ්‍යයාගේ නිර්මාණයක් කියනකට වඩා වගේ මොකද මනුෂ්‍යයා කෙලෙස් පරිකාරයි. නමුත් සර්වඥාන්සේ කතින්ම කලින්ම මේ කෙලෙස් කන්දේ නැගිටලා උන්වහන්සේ දේශනා කළා රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාතරූපං එත්තේ සාතංහා විරුද්ධමානා නිරුද්ධති කදීයනානා කහිය ඊට කලින් අපි සාකච්ඡා කරන්නේ පාර රූප සංඥා ලෝකේ පිය රූපං රූප සංචේතනා ලෝකේ පිය රූපං ආදි වශයෙන් සංඥා චේතනා ඊට පස්සේ තමයි විතක්ක ඒ විතක්ක පිළිබඳව සූත්‍ර පිටකේ විවිධ තැන්වල විවිධ ආකාර අත්කල් අකුඩව් දීලා තියෙනවා ඒක තේරුම් ගැනීම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා අකුසල් පක්ෂයට බර වෙච්චහම ලෝකයේ ලෝභයට, තද ලෝභයට බැඳීලා පහළ වෙන්නා වූ විතක්ක. විතක්කනේ කිරීම කාම විතක්ක වශයෙන් දක්වලා ඒ වගේම තරහට නැසේවා මේවා ආදි වශයෙන් කල්පනාවකින් කටයුතු කරන විචක්කවලට ව්‍යාපාද විචක්ක. අනුන්ට හානි කිරීම පිළිබඳව හිංසා පිළිබඳ විචක්ක විහිංසා විචක්ක. මේවට ප්‍රතිපක්ෂ දේවල් තමයි සම්මා සංකප්ප වශයෙන් දක්වන්නේ. ඒ නිසා මේක අවබෝධය කවුදේක මැත්තේ හිතේ. ඒ වගේම සුන්න වේදාල ආදී සූත්‍රවල දක්වලා තියෙනවා මේ විතක්ක සහ ਵਿਚාර දෙක තමයි මේ කතා කිරීමට පෙරහුරුව පෙරදැක්ක. වකී සංඛාර වශයෙන් දක්වනවා. විතක්කත්වා ਵਿਚාරත්වා වාචං බින්දති කියලා සටහන් කරලා තියෙනවා. විචාර හිතට ආපු ඒ දේ විතර්කණය කරලා ਵਿචාරය විමසා බලලා ඊට පස්සේ තමයි වචනයට නගන්නේ. ඒක නිසා වචනයක් දොඩමළු වීමක් කතා බාහුල්‍යයක් ඇති වෙද්ද මුලින් සායිසික මට්ටමේ සිදුවෙන ඔය බොජ දැමීම. කුකුරු ගැහිල්ල. පිටක්ක විචාර දෙක වශයෙන් දැක්කන් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සෙක් වේගෙන් කතා කර කර ඉන්නකොට ඒ මිනිස්යාට හෝ අහගෙන ඉන්න කිසිම කෙනෙකුට තේින්නේ නැහැ ඒක යා හිත හිත කතා කරන බවක් එක දිගට මේ කතාව සමාලාට අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එකට බර වෙලා සීඝ්‍රයෙන් කතා කරනවා නමුත් ඒ හැම කතාවකම tire පිටිපස්සේ මේ විතක්ක සහ විචාර කියන ධර්ම දෙක වැඩ කරමින් තමයි ඒ හැම කතාවක්ම මොකක් හරි කෙලෙසකින් පොඟවන එමලා මොහොන් ගන්නලා <clears throat> විස බීජ ගන්නවා තමයි ඊයේ. ඒක නිසා මේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී මේ සඳහන් කරනවා බොරු කියන, කේලම් කියන, හිස්සතන කතා කියන, පරිවර්තන කතා කියන කියලා <clears throat> ප්‍රති දුක්ඛරිත මේ සෑම දෙයකම අනිවාර්යයෙන්ම කෙලස්කෝගයක් මුතු වෙලා තියෙනවා. ඒ කෙලස් මුතු වීම කෙනෙකුට කියන්න පුළුවන් එහෙම හිතලා එහෙම කරලා නෙවෙයි මම මේ කතා කරේ මෙහෙමයි මෙහෙමයි කියලා අපි අර උදාහරණයක් මනසට කියන දෙයක් තිබුණානේ එහෙම දේවල් තියෙන. එහෙම තිබුණාට කවමදාකවත් ඊට කලින් පහළ වෙච්ච ආ වූ වෙන්නා වූ මේ මේ කතාවට පසුබිම සකස් කර දෙනා වූ රූප විතක්ක නැත්නම් මනෝ විතක්ක ආදී ධර්ම විචාර ආදී ධර්ම කවදාකවත් පෝෂණය කරලා තනවාරලා ප්‍රියමනාප කරලා නොවෙන්නේ නොවේ. අනිවාර්යයෙන්ම ඒ කරන කතාවට කල්ලාතුව සායිසික මට්ටමේ ප්‍රකාශ වීමක් අරැඳීමක් පිළිල වීමක් මේ විතක්ක ਵਿਚාර වලින් කරදේ. ඒ විතක්ක ਵਿਚාර අපි හිතනවා නම් අපි ඒ කතාවට පෙළඹුණේ අසවලාගේ දෝෂ නිසා අසවලාගේ වැරද්ද නිසා අසවලා හදණ්ඩයි ආදි වශයෙන් ඒ සෑම අපි ඒ අර කබර ගෝයා තල ගෝයා කරගන්න හදන කතාවල් පවා මේ විතක්ක ਵਿਚාරුණෙන් පෙරලයි. ඒ විතක්ක ਵਿਚාරුණෙන් පෙරලා එනකොට මේ වෙලාවේ හිතේ පවතින ආ වූ කෙලෙස් ප්‍රදේශයේ අර විතක්ක ਵਿਚාර මාර්ගයේ අර කතාවට නැගෙයි. ඒක නිසා හුඟක් ප්‍රඥාවන්තයා හුඟක් දක්ෂයා ලෝක සම්මතයේ හැටියට කියනකොට කතා කරන්නට වඩා කතා අහන්න අහන කෙනාට ඒ පුද්ගලයා කියන්ට හදන දේ නොතේරෙනවා නෙවෙයි නමුත් ඒ වටි සංඛාරේදී බලනකොට තේරෙනවා මේ යන්නේ තේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද අරක එන තාලෙන් කියා ගන්න පුළුවන් මේක පිළිබඳව සාමාන්‍ය නිදර්ශනයක් දක්වනවා මේ මහත්මා ගාන්ධිතුමා මේ තමන්ගේ චරිත කතාවේ දක්වලා තියෙනවා තමන් පිච්ච කාලේ ඉතාමත්ම ලැජ්ජාශීලී අසුභාන චරිතයක් ඒ චරිතය නිසා නමුත් ඉපදිලා තියෙන ඉතාමත් මේ බුද්ධිමත් කුලවංශ පරම්පරාවක ඒ පරම්පරාවේ විතර වැඩි හිටියන් අතර විවිධ සංවාද ප්‍රවතිලා තියෙනවා. ඒතුම බොහෝ විද සම්බන්ධ වෙලා තියෙනවා නිස්සද්දව ඉඳලා අහගෙන ඉඳලා ඒක නිසා තේරුණයි කියලා කියනවා මේ වචන පාවිච්චි කරන කොච්චර අපි අර පිළිගැස්මකින් තොරව පාවිච්චි කරනවා. ඒ මොකද ඒක ඉතල ඊයදන් අධික දෙයක් නෙවෙයි. ඒක කරන්න ගිහිල්ලා අන්තිමට එයින් ඇති කරගන්නා වූ තෘෂ්ණා ප්‍රදේශ එහෙම නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක පීසා විතක්ක පැතරන කෙලෙස් ප්‍රදේශය මෙතෙකයි කියලා කියන්නේ දන්නේ නැහැ මොකද ඒ තරම් ඕගේ සැරට වේගෙන් මේ දෝරේ ගලන ප්‍රවාහයේ ගලන එතකොට කොච්චරනම් මේ වචනේ මාර්ගයෙන් අපගල් සිද්ධ වෙනවද ගාකල් එවැනි වාද රාශියකට සම්බන්ධ වුණාට පස්සේ සාන්දිතුමා සටහන් කළා කියනවා මට මේ වගේ සංවාදයකදී ඉතාම කෙටි වචන ස්වල්පයකින් අදහස දී ගන්න පුළුවන් ශක්තිය ලැබුණේ ගොඩක් අල් ලැබුම් කන් දීපු නිසා කියලා. ඒක නිසා සාමාන්‍ය සත්ත්ව ලෝකයේදී සඳහන් කරනවා බස්ස කොහොම ඥානවන්ත සතෙක් කියලා. ඒ මොකද ඌ හුඟක් ඇහුම් කන් දෙනවා බොහෝම පිටයි කතා කරන්නේ. නැත්තම් දීගානක විතරයි. තුමිති කියන එක විතරයි කවදාහක් කතා කරන්නේ. ඒ නිසා ප්‍රශ්න ඉතාමත්ම ඥානාන්ත සාපේක්ෂ විදිහට ළමා ලෝකේ කතන්දර පොත්වල මේ සත්ත්ව ලෝකේ උපමාවක් දෙන්න ගන්නවා. ඒ වගේම තමයි යෝගාවචරය ආරම්භයේදී කතා බාහුල්‍ය පවතින ඉඳ තියෙනවා. නැත්තම් සමහරව අර ගාන්ධි සමාගයෙන් සාධිකාර දෙන්නත් ඉඳ තියෙනවා. ඒත් භාවනා කරගෙන කරගෙන යනකොට මිනිස්සුද්ද භාවයේ එකක් මේ දෙන්නේ දෙන්නේ එකතු වෙලා කරන කතාව දෙක ඇතුළත ඇතිවෙනා වූ මේ විතක්ක ਵਿਚාර අතර තියෙන වැඩ පිළිවෙල. ඒකට කියනවා විතක්ක විපහාරය. විතක් කියන්නේ ඇවිල්ලා මේ අරමුණටම මේ අදාළ මාතෘකාවටම නැවත නැවත නම් වෙන ස්වරූපේදී බලනකොට යන්ත්‍රයක්. මේ ශබ්ද ප්‍රතිගත කරපු යන්ත්‍රයක් නැවත ක්‍රියාත්මක කරනකොට ඒ අදාළ විදුලි තරංගය ඇවිල්ලා වදිනකොට ඒ ශබ්ද විකාශන කොටස ඉබේම දෙතරුණා. ඒකතර ශබ්ද ටිකේ. ඒ වගේ තමයි මේ විකක්කේ ඇවිල්ලා යම් කිසි කලින් පැහැවපු කලින් හදාගත්ත අදහසක් අනුව ඒ විතක්කේ දිගට වැඩ කරන්න පටන් අරගන්නකොට ඒ බුද්ධලයට කතා නොකර ඉන්න බෑ. ඉතින් මේ දිබ්බසෝත ඥානයේ වාගේ අභිඥාලාභයෙන් විහි පුදු පුහුණු කරන්නා වූ ඒ විශේෂ ඥානයේදී ඒ පුද්ගලයන්ගේ ඒ ඉන්ද්‍රිය කාමක පැහැදිලිවට අනුගේ හිතේ පවතිනා වූ මේ විතක්ක විපහාරය දැක ගන්න පුළුවන් ශක්තියක්. මේ පුද්ගලයා දැන් තව සුත්තකින් මෙන්න මේ කතාවයි කතා කරන්න හදන්නේ. ඒකට හිත විතක්ක වශයෙන් මෙන්න පෙළ නැගීගෙන ඉන්න තැන දක්වම තේරෙන නිසා අර පුද්ගලයා එක්කම ඒ පුද්ගලයා කතා කරනවත් එක්කම කොච්චර දුරට හිටියත් ඒ සිද්දසෝත ඥානය ඇති උත්මයට අර යරි අදහස් ඒ තරමටම මේ විතක්කය අපි පෝෂණය කරන දෙයක් අපි බොහොම ප්‍රිය වශයෙන් මනාප වශයෙන් නිහිර වශයෙන් ගන්න දෙයක් නමුත් ඉතාමත් නැහැ. අඩුවෙන් තේරුම් ගන්න තියෙනවා මේකෙන් අපේ චරිතයට, මේකෙන් අනුන්ගේ විවේකයට, මේකෙන් ස්ථානයේ ගරුත්වයට කොච්චරනම් කෙලෙසීමක් වෙන්න පුළුවන්. ඒ විනාඩ දෙකක් කතා කරලා ඉවර වෙනකන් නම් ඉවරයි. මොකක් හරි එකට ආවොත් මම මේකට දෙකක් කියලා කිව්වා. ඒ හොඳ නම් හොඳයි නරක නම් ඒක වෙනම දෙයක් දෙකක් කතා කරනකන් ඉවරයි. ඉතින් අවසානයේ කොච්චරනම් චේතනා නැත්නම් සංස්කාර රාශියකට අපි ඉඩ දෙනවද මේ විචක්ක විචාරයන්ගේ යත්තා වූ මේ උසි ගැනීම විචක්ක විචාරයන්ගේ යත්තා වූ මේ කිසි ගැනීම නිසා අපි යාන්ත්‍රිකව කොච්චරනම් කතා කර පෙළඹෙනවද ඒ කතාවට පිළිබින් පිළිබඳ භාවනා යෝගාවතරයෙන් බොහෝම ප්‍රසිද්ධ වාදයක් වෙන්න පුළුවන් මේක නිදර්ශනයක් වෙන්න පුළුවන් මතු කළ දෙන්න පුළුවන් මේ වාගේ මේ වාස්කෝ භාවනා කරන ඇත්තන්ට තමයි භාවනා වාරේ දැන් තව විනාඩි 10කින් 15කින් ඉඳ තියනවනම් ඊට විනාඩි 5කට ඉස්සලා ඊයක් හරි කාට හරි දීලා හරි කමක් නැහැ යාළු කරගෙන විනාඩි 5ක් කතා කරලා බලන්න. වාඩි වුණාට පස්සේ අඩු ගන්න විනාඩි 10ක් අර කතා කරන එක පිළිබඳ විතක් විචාර එන්නේ දෙනවා. අර කවදාකවත් බලන්න. ඒ තරමටම එක වචනයක් දොඩන්න එක වචනයක් එළියට පනින්න එක වචනයක් රීතික්‍රමණය වෙන්න සමුදාචාර වෙන්න කොච්චරනම් විතක්ක විචාර ආතතියක් ඇතුළේ ගොඩනගෙන්න ඕනේද වේගයක් ගොඩනගෙන්න ඕනේද කියලා තේරුම් ගන්න පුළුවන් මේ වාගේ ටිකක් කතා කරලා කොහොමද යන මාතෘකාවක් වෙන්න ඕන කතා කලිවල භාවනා කළොත් වහාම උච්චර වෙලා යනවා ඒ නිසා යම් කිසි අලුතෙන් අලුතෙන් බණක් කියන්න අලුතෙන් අලුතෙන් දේශනාවක් කරන්න එන කෙනෙකුට රාත්‍රී 8-9 කාලේ සිද්ධ වුණොත් මේ දේශනාවට කොච්චර සූදානම් වෙනවද කියනවනම් දේශනාව ඉවර කරලා ඉලා නිදා ගන්නවත් හම්බුනේ. කවදාකවත් නිදා. ඒ සූදානම් වෙනකොට ඇති කරගත්තට විතක්ක විචාර ජව කැවීම අර දේශනා කාලයේ පුරාම උතුරයි. ගොජදා විදෝදය ඊට පස්සේ ඒක ආයතනපත් වෙන්න මුළු රාත්‍රියේ මධ්‍යම යාමේ දක්වාමත් ඉවරයක් වෙනවා. නමුත් ඒක අපි සමහර විටක අඳුරගන්නේ නැහැ. අඳුරගත්තත් ඒක හොඳ දෙයක් විතර අඳුරගන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහට මේ විතක්කේ ඇති කරන පුංචි රැල්ල පුංචි බුබුළු දැමිල්ල අවසානයේ අර විදිය තුනටුවක් මහා ගොජ දැමිල්ලක් වඩපත් වෙලා ඒක නිවෙන්නත් බොහෝ කාලයක්. ඉතින් මේ නිසා යම් අවස්ථාවක යෝගාවචරයේකට කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන මේ සංස්කාර ධර්මයන්ගේ නිමාව විසංඛාරගත හිත ඇති කර ගන්නට නම් ඒ මුද්දලට සාමාන්‍යයෙන් මේ කාය සංස්කාරය ඇති කර ගන්නට එක දවසක් එක දිගට නිතිපත භාවනා කරනකොට ගන්න පුළුවන්. මේ වෙලාවටක් මම භාවනා මේ වෙලාවේ පරියන්ක භාවනා මේ වෙලාවේදී ඉන්න පාටන වෙලාවේ ධානය බලන් දෙන්නේ මේ වෙලාවට සංතාප කරනවා කියලා ඇය වශයෙන් නම් යම් කිසි විදිහකට ගොනුවක් ගන්න පුළුවන්. නමුත් මේ ඇතුළත ඇත්තා වචී සංඛාර පිළිබඳව. පිටිවිලි පිළිබඳව සම්පූර්ණම විපේ කරා. ඒ මොකද මේ විතක්ක පටන් අරගෙන බොහෝ දුර දිග ගිහිලා තාම ඝන බහල වුණාට පස්සේ තමයි ඒක වීතික්‍රමණය වෙන්නේ. වචනේ නගර බාටපත් වෙන්නේ. ඒ වචනේ බාටපත් වුණාට පස්සේ ඒ වචන නතර කිරීම හෝ පරියන්කේදී නම් ඒ ඇති වෙනා වූ විචක්ක විචාරවල වේගය Java අඩු කිරීම උතුමාකාර විදිය සමන්දේ අභිරුචියට විරුද්ධව යෑමක් සමාන ඇති කරගත්තා වූ සමාන දෝ කරගත්තා වූ මේ අවිශ්චිල්ල මේ වාචන බාහුල්‍ය මේ දොඩමළු බව නතර කරන්න නම් අර සාමාන්‍ය ක්‍රමේ තොටේ කියන කතාව තමයි නිය පොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න ඕන පොරෙන් කපන්න තරමට ලොකු කරන්ට නොදී. එහෙමනම් එන්නේ එන්නේ එන්නේ අනුන්ගේ නිස්සද්දතාවයට කඩේ කරලා ස්ථානයේ නිස්සද්දතාවයට කඩේ කරලා තමන්ගේ මේ හිතේ දොඩමල් බව වටා වාචන බෞල්‍ය අඩු කරගන්නට අපි මේ විතක්්‍ය ආගේ වැඩ පිළිවෙල විතක්්‍ය ආගේ යාන්ත්‍රණය ඉතාමත්ම සැලකින්නේ තේරුම් ගන්න වෙනවා මොකද ඒක තේරුම් ගත්තොත් ඒ චිත්තක්ෂණියම සදාංග වශයෙන් නිදුතිය ලබන්න පුළුවන් නිවන ලබන්න පුළුවන් ඉතින් අර චිත්තනි වාගේ ඒ ගාතාවක සිද්ධිය පාරත් ඒක සමුදේපත්ත සාකච්ඡා කරන පස්සේ ඉස්සත් කරගත්තා කිලෝම යක්ෂයා සර්වඥාන්තුන් අහනවා රාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රතිලෝ මහන්සෝ කුතෝජ කුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරකා වංක නිවවස්ත ජා ඒ යක්ෂය ආලෝකයක් නැත්නම් හොඳ ප්‍රශ්නයක් අහන්න ගියොත් නම් ඒක ඔය හැමදාම පිළිතුරුනොත් රාත්‍රියේදී ආලෝකයක් යාගේ ප්‍රශ්නයට ආයේ යක්ෂ උත්තර දෙනවා ඒ ත්‍යාගයෙන් උත්තර දෙනවා ඒ වගේ තමයි මෙතන ඒ සුතිලෝමයක් අහනවා අරති රති ලෝභෝච දෝසෝච කුතෝ නිදාන. සර්වඥාති ගාන ස්වාමීන් වහන්සේ මේ ලෝභය, ద్వේෂය කියන දෙක කොතනින් හට ගන්නවද? කොතනද මේක නිදාන? අරති රති ලෝමහන්සෝ කුතෝද. අරති කියන කියන්නේ භාවනා කරන්න ආපුවාම ඒ භාවනා කරන වෙනුවට නැත්නම් විපස්සනා භාවනා කරන්න ආපුවාම මේ විදිහට සමත භාවනා හොඳයි කියලා හිතාගන්න. නැත්නම් සමත විපස්සනා දෙකම භාවනා කරනට වැඩිය සීල රකින්න එක හොඳයි සිල්ලත්තන්ට උදව් කරන එක හොඳයි කියලා හිතනවා. එතන මේ සිල්ලත්තන්ට දාන දෙන එක හොඳයි ආදී වශයෙන් Tamanට කළ හැකි ඉහළම අධි කුසලයේ තියෙද්දී ඊගාව කුසලයට පෝරදා. ඊගාව කුසලයට ආවඩන. ඒකට කියනවා අරතිය. රතිය කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි ඇති ආකාරය. ලෝමහංසය කියලා කියන්නේ මිත්‍යාති ගැන්නේ, කුසි ගැන්නේ කුපිත වීම හිතේ වහා ඇති වෙන උද්වේග වගේ දේවල් වලට ලෝමහංශ කියලා කියනවා අපි කියන්නේ මවිතලී හිතනවා කියලා කියනවා මේක කොහෙද හටගන්නේ හිතෝ නිදාන මනෝවිතක්ක ස්වාමීන් වහන්සේ මේ මනෝවිතක්ක කොහේ මොකක් නිදාන කරද්ද මේ සෑම දෙයක් අතරම තියෙන එක ලකුණක් විෂිකරන්න විෂිකරන්න ආපහු හැරලා එන ගතියක් කුමාරකා වංකමියෝස්ස ජන්ති මේ වංකකින් පදේ විවිධාර්ථ විවිධ ආකාරයෙන් තෝරන කොහොම හරි ගන්න දෙන විදි කරපුවාම නැවත Taman කරා හරි එන දෙයක් කුමාරයන් දෙන්නම් පිළිද විදි කරන්න ඇති. නැත්නම් මේ කියනකොට හිතන මේ දත්ම මතක් කරේ බූමරැංග එක. ඕස්ට්‍රේලියාව ගැන කවුරුන් කියනවා බූමරැංග කියලා එදා හිටපු ඒ ආදිවාසී ජනතාව සතුන් දඩයන් කිරීමට සහ ගස්වල තියෙන ගෙඩි කඩා ගැනීම සඳහා ගමා ගන්න දෙයක් ඒ අරමුණට එල්ලෙට වැදුණ නැත්නම් කරකලා තමයි ළඟට එනවා. අන්න ඒ වගේ තමයි මේ සර්වචනාසේ දෙන උත්තරේ තමයි ලෝභෝච්ච දෝතෝච්ච ඉතෝන්ත අරති රති ලෝමාන්තු ඉතෝක ඉතෝ සමුත්ථාය මනෝ විතක්කා කුමාරකා වංශමිව වස්සජා ඉක්ක්ෂේ ඔබ දැනගනි මේ ලෝභ දෝෂ දෙක මෙතනින්මයි හටගන්නේ අරති රති ලෝමහංස අරතිය අධි කුසලයට කම්මැලිකම නැත්නම් කාමයේ ආපිලකට ඇති රතිය ඒ වාගේම අපි පිනවීම පිණිස ඇති කරගන්නා යම් යම් මේ උද්දීපන ලෝමහංශ මෙතනින්ම යනවා. ඒ විතරක් නෙවෙයි මනෝ විචක්කයක් මෙතනින්ම යනවා. හරියට විදි කරපුවාම නැවත තම තමා කරා රතාගෙන එන දෙයක් කුමාරයන් විසින් සෙල්ලම් බින්ද විසි කරන්න ඇති. ඉතින් ඇත්තටම මේ කාර්යමෙතම ලෝභ දෝෂයේ දුක දෙනවට ආරතිය රකිය ලෝමහංශයේ කියන දේවල් අපිට දුක් පිළිස පිළිනවනම් මනෝ විතක්ක දුක් පිළිස දෙයක් හිතනවනම් කොහොමද මේක මමම ඇති කරා මගෙන් ඇති වුණා කියන ප්‍රශ්නේ බාරගන්න. මේක අපිට පේන්නේ මේ ලෝභයේ අනුමුතින් අපිට ඇත් කළා. අසවලාගේ මේ මේ ගති ලක්ෂණ නිසා පැහැකර ලක්ෂණ නිසා ලෝභය ඇති වුණා. ද්වේෂය ඇති කරේ අතවලා. අරතිය ඒ අතවලා නිසා. මට කවුරුත් හරියට ඔස්සියලා දුන්නේ නැති නිසා. ඒක රතිය ඒ රති ජනක වස්තු නිසා. ලෝමහන්සේ කිව්වහම කවුරක්වත් ලොමු දැහැගන්න වෙන වැඩ. ඇතුලින් ඇති කරගන්නේ කියලා හිතන්නේ නැහැ. පිළිතන කොට ලොමු දැහැගන්නේ. නමුත් බංගුකට ඇතුලෙන්ම ඇති. මනෝ විතක්ක කියන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන නරක පැත්තත් ඇතුලෙන්ම ඇතිලා සංඛාරයට අපි බඳිනවා. කොහොමද මේක වෙන්නේ? යක්ෂය අහන්නේ කොහෙන්ද මේක හටගන්නේ කියලා. ඔන්න සර්වබන්ධාරි දෙවියන් වහන්සේ කෙනෙක් කියන කිසි කටක් නැතුව උන්වහන්සේගේ account එකට දාන්න දෙන්න වේය. ලෝක දෝෂ දෙවියන් වහන්සේගේ මනාව අපේ. අරතිය රති ලෝමාංශේ දෙවියන් වහන්සේයි ඔක්කොම හදලා එවන්නේ ඒක දෙවියන් වහන්සේ සද්ධාව කියන දේ. මනෝවිතක කියන එක ඒක ඔයලාටයි ඉතිදක් නේද දෙවියන් වහන්සේගේ මනාවේ ඒ ආත්මෙ විදිහින් මෙහෙවන්නේ. ඒක නිසා මේ දෙවියන් විසින් ඇති කරා කියන එක තමයි දේශියට දේශියකුත් නැහැ හැබැයි මේ මූල ධර්ම බොහොම ගැඹුරක් තියෙනවා. සර්වඥාන්තර කලින් ඇති කරගත්ත දේ. ඉතින් මේ යක්ෂයා මෙන්න මෙතනයි මේ පටලවිලා ඇති කරන් තියෙන සර්වඥයන් අහන කොහෙන්ද අරගෙන සර්වඥාන්තර කියන මෙතනින්ම කරගන්න. බලනකොට නෞකාර දෙයන්නාට ඇතුළේ. ඉතින් පොඩි නෑ මිනිස්සු කිව්වා නෑ යන්නේ නෙක් තුනම ඒ සම්පූර්ණ ලෝකයක් ලැබීමේ නෞකාර ශක්තිය කියලා. පබස්තර මිදම් භික්කවේ චිත්ත. ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛේත හැම කෙනෙක් තුළම මේ සම්පූර්ණ ප්‍රභාසර හිත මේ දැන් තියෙන. හරි බයයි මේක පිළි අරගන්න මොකද ඒක තියෙනවනම් ඇයි රැස්ටි වෙන්නේ නැත්නම් 18 රියන් වෙන්නේ නැත්නම් අහකින් යන්න බැරි කියලා හිත. බැරි මෙන්න මේ මනෝ විතක්ක නිසා. මනෝ විතක්ක මේ දේරම යටපත් කරන්න තමන් ඉන්න තමන් කෙලසන්න අතල පහල ඉන්න කට්ටිය ඔක්කොම කෙලසන්න කරා විතක්ක ඇති කරගත්තා. පස්සේ හරියට මුංචි ඉහළට නැගින නුගකඳෙන් වටෙන් බහින අරළු වලින් අර සම්පූර්ණ නුගකඳ වහගෙන ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි විදිහට අරළු බහිනාසේ අර සීල ප්‍රබහතර ටික මේ ආගන්තුක මනෝ විතක්ක වලින් රූප විතක්ක වලින් සම්පූර්ණ වහකට පස්සේ ඉතින් මේ නුග ගහට හොයන්න බෑ කොහෙන්ද මම පොළොවට ඉස්ලාම සම්බන්ධ වෙන්නේ. උදි ඉස්සෙල්ලා නම් පොළවෙන් පටන් අරගෙන ඉහළටයි ගන්න නැග්ගේ. අන්තිමට මොකද වෙන්නේ? කඳෙන් අරළු බිමට බැස්සට පස්සේ ඒ වහින අරළුවක් උඩ නැගපු කඳක් කොහොමදක් අපෙන් කරන්නේ? ස්නේහ ජාතිය. ස්නේහ හොයාගෙන, සීතල හොයාගෙන, වතුර හොයාගෙන අර පහළට බහින අරටුව ඉස්ලාම් උඩට ආපු කඳ වගේ. අන්තිමට කඳ යට කරගෙන සම්පූර්ණ අරළුව ආපුවාම අර මිනිස් එක්කුල තමන්ගේ සම්පූර්ණ විමුක්තිය තමන්ගේ සම්පූර්ණ ගැලවුමට පූර්ණ ශක්තිය දැන් තියෙනවා කියන එක අර රූප විතක්ක රූප වේමේ ආදි වශයෙන් මනෝ විතක්ක දක්වා ඇත්තව සෑම විතක්කයක් මාර්ගෙන් අපි සම්පූර්ණ කෙලසෙනවා සම්පූර්ණ නැති බැරි තත්ත්වයටපත් කරනවා නිවන මේ ලෝකෙන් එහා පැත්තට දානවා නිවන් ලැබුපු ඇත්තෝ මේක දැන් නැහැ කරන්න බෑ කියලා මත පහල කරනවා ඉතින් එහෙම කියන්න බෑ තමයි. නෑ තමයි. එතකොට නැති බැරි සංඥාවක්. කවදාකවත් හැකි සංඥාවක්, සක්කෝ කියන සංඥාවක් එන්නේ නෑ. සක්කෝ කියන සංඥාව ගන්න නම් මේ රූප විතක්ක දැන් කියනවා. මේ රූප විතක්ක වල මේ වචන දෙඩමල කිරීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා දකින්න මොහොතක් පාස රූපය විශේෂ වෙන්නා වූ රූප විතක් පිළිබඳව එන විදිහට ජීයෙන් ඉන්නවනේ ශබ්ද විෂය ඇති වෙන්නා වූ ඒ ශබ්ද විතක්ක මේ ගන්ධ රස පොට්ටබ්බ ආදී ඒ ඒ ධර්ම පිළිබඳව පහළ වෙන්නා වූ විතක්ක පිළිබඳව සැලකිල්ලෙන් ගත කරනවා නම් ප්‍රධාන වශයෙන් සිදුවෙන තමයි ඒ පුද්ගලයා තුළින් සබ්බ පාපස්සා කරනං කිසිම අකුසලයක් සිදු වෙන්නේ මේක පුරුදු වෙනකොට තමයි කුසලස්ස උපසම්පදා මේක දක්ෂතාවය පුරුදු වෙයි කියලා. අහන වෙලාවෙම අහන තත්ත්වයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලනවා වෙනුවට මම දැන් අහනවා ඒ අහන සද්දේ විශේෂ මගේ දැන් ඔන්න විතක්ක පහළ වෙන්න පුළුවන් ඒක වුණොත් මම දොඩමළු වෙනවා කාම ව්‍යාපාද නිසා අවින්තා විතක්ක වලට වෙනවා සංනාපාල වෙනවා බැදෙනවා ඒක නිසා ඒ සියලුම වැඩපිළිවෙල නියපොත්තෙන් කඩලා දාන්න නම් ඇහෙනකොටම ඇහිම පිළිබඳ උණු උණු වේම ඊගාට ගඳක් බලන වෙලාවක රසක් බලන වෙලාවකට පහසක් ලබන වෙලාවකට ඒ එනකොටම මේ සෑම දෙයක් පිළිබඳව වැඩපිළිවෙල සංස්කාර භාගපත් වෙනකොට මේ විචක්ක විචාර කියන දෙක එක ගෑවිලා යනවා. ආන්න එතන අපි සැලකිල්ලක් තිබ්බනම් දොර මුරක මුරකාරෙක් දොරටු පාලෙක් තිබ්බනම් එතකොට අපිට ඒවා අර ප්‍රපංච සංඥා සංඛාවකයන් ඉතල නතර කරගන්නවා. හැබැයි අර වචනේ නතර කිරීම, කය ක්‍රියා නතර කිරීම ආදී ගොරෝසු වැඩ පිළිවෙල වල පිළිගන්වව වත් මේ විදිහට කියනවා වීතික්‍රම කෙලස් පිළිබඳව වත් ශික්ෂණයක්, ඉක්මීමක්, සීලයක්, ඉන්දිය සංවරයක් නැති කෙනාට ඒ සියුම් දේවල් කරගන්න. මේ සියුම් දේවල් කරන්න නම් ඊට ඉස්සෙල්ලා ඒ වීතික මට්ටමේ ඒවා අපි නිකන් සමාජයට හිංසා කරන අනුන්ට තමයි හිංසා කරන මට්ටම නතර කරගන්න. ඒකත් ආයතෙන් කෙරෙන්නේ. ඒ කරලා ඊගාව මට්ටම දැක ගන්නට මේ කෙලෙස් පහළ වෙනකොටම දැක ගන්න නම් මේ විතක්ක පිළිබඳව පැහැෙන අවබෝධයකින් ඉන්න. ඉතින් ධර්මද පිළික සූත්‍රයේ සඳහන් කරනවා යං සංජානාති සංවිතක්. යං විතක්කේති චිත්තං පපංචේ යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාකරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේති චක්කු විඤ්ඤයේසු රූපේසු අපි හැට රූපයක් එළඹිච්ච වෙලාව මුල් කරගෙන තමයි මේ නිරෝධ සත්‍ය පිළිබඳව විස්තර කරන්න පටන් ගන්නේ. ඇහැ තියෙනකොට බොහොම සෞඛ්‍ය සම්පන්න ඒකට පේන රූපයක් ආලෝකයක් තියෙන්න ඕනේ. මේ දෙක එකතු වෙනකොටම අපි අනෙකුත් ඉන්ද්‍රියන් කෙරෙහි විසිරී තිබුණ හිත වහාම ඇහැට එන්න ඕනේ. එතකොට ඔන්න ස්පර්ශය කියන চৈতසිකේ පහළ වෙනවා. චක්කුන්ති පටිච්ච රූපේච උත්පදිත චක්කු වෙනවා. මේ තුන එකතු වෙනවත් එක්කම අපි ඒකට කියන්නේ මානසික চৈতසික ධර්ම වශයෙන් ස්පර්ශය පහළ වුණා. දෙක එකට එකතු වුණා යා වුණා. තින්නම් සංගති පස්සෝ. ඇහත් ඇරිලා තියෙන තාක්කල් රූපත් වෙන තාක්කල් හිතේ හිත ඇහිම දකින්න හිතෙන් පහළ වෙන සාකල් අපි දැකීම කියන ස්පර්ශය ලබනවා. මේ ස්පර්ශයෙන් පස්සේ තමයි අපිට මේ රූපය පිළිබඳ විඳනයක් පහළ වෙන්නේ. කොහොඳයි නරකයි නැත්නම් හොඳ නරක දෙක අතර ලබනවා. ඒ මේ භාවනා සූත්‍රයේ සඳහන් කරන උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං. එතරම් ඒක පහළ වෙන්න පුළුවන්. යම් වේදේති තං සංජාය. යමක් ඉඳගත්තට පස්සේ ඔන්න අපි ලකුණක් තියාගන්න. මේ රූපේ නම් දකින්න වාටි. දැක්කා මගේ ඇහැ පින් කරලා තිබුණා. කියලා ඒ රූප විදිබලව අපි සංඥාවක් ගන්න සුබ නිත්‍ය සුඛ ආසහඤ්ඤාවක් ඒ රූපේ නම් හොඳ. අන්න අමනාප රූපය දැක්කම ඉතින් මේක පිළිබඳව අපි අසුබ වශයෙන් නරක වශයෙන් නොදකින් වශයෙන් නොපතන් වශයෙන් සංඥාවක් ගන්න. මෙන්න මේ සංඥාව ගන්න තැනින් එහාට තා මෙහාට විශාල පරිවර්තනයක් අපි ධාර්මිකව තේරෙනවා. අපි දකින රූපයක් ඇහත් එහි පාර වෙන හිතත් නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පරමාර්ථ ධර්මමයි පටිච්ච සමුප්පන්නයි. නමුත් අපි අරගන්න සංඥාව ඒ කාන්තේම නිට්ටයයි සුඛයි සුභයි. සංඥාවක් බවට පත් කරගන්න නැතුව කවම දාකවත් මතකයට යන්නේ නැහැ. චතුරු කබඩා වෙන්න ඒක සංඥාගත වෙනවා. මේ සංඥාවයි අපි හිතේ තියාගෙන ඉන්නේ අනිවාර්යයෙන් මේත් එක්කම අපි දකපු හැම රූපයක් පිළිබඳව නිත්‍ය භාව, සුඛ භාව, සුභ භාව, ආත්ම භාව හිතේ තැන්පතුවක් එක්ක අනිවාර්යයෙන්ම නිදාගත මේක මොලේ පිළිබඳ විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වල දෙල්ලා තියෙනවා යම් යම් වෙලාවල් වලට යම් යම් තැන්වලට මධ්‍යම ප්‍රමාණයේ විදුලි ප්‍රතික්‍රියාවක් නැත්නම් විදුලි සංඥාවක් නැත්නම් විදුලි ඇනවුමක් කළොත් ඒ පුද්ගලයාට තමන්ගේ අතීත මතක ඉතාමත්ම සජීවීව පේන්න පටන් ගන්නවා. මේ සංඥාව ඕනෙම දවසක ඒ තැනටම ඒ ප්‍රමාණයෙම දුන්නොත් අර මතකයේ අර විදිහටම සජීවීව මතුවෙන බව නැවත නැවත ඒ ඒකාකාර සංඥාවල් දීමේ තේරුම් කරලා තියෙනවා. සංඥාව විදුලි සංඥාව යන තාක්කල් අර මතකයේ සජීවීව සංඥාව අයින් කරපු ගමන් ඒ මතකයේ තිබුණු තැන තමයි ආය ඇතිය. ආය සංඥාව තුන විදුලි වේගයක් දුන්න ආනන්දර මතකේ මතුවේ. ඒ මතකේ කවමදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා එකමයි ස්ථිරවම තමයි තියෙන්නේ. නිත්‍යමයි හිතේ. ඒ කියන්නේ කවදාකවත් වෙච්චිහිදී නෙවෙයි මතකේ තියෙන්නේ. මතකේ තියෙන්නේ Tamanට මතක තියාගන්න හොඳයි ගත්ත නිමිති ටික. කලකුණු ටික. ඒ සලකුණු ටික අපි නැවත බලනකොට අනිවාර්යයෙන්ම අපිට පේන්නේ තිබ්බ දේම වාගේ. ඒ මොකද ඒ තිබ්බ දේ තමන්ගේ ප්‍රිය කොටස, මනාප කොටස, රුචි කොටසයි අපේ හිතේ රඳේ. ඉතින් අභාග්‍යයකට වගේ ඒ සිද්ධිය දකම තව කෙනෙක් මතක තියාගෙන කියොත් එයා මතක තියාගන්නේ ඒ ටික නෙවෙයි. එයා මතක තියාගන්නේ තමන්ගේ රුචියට මනාපයට ගැළපෙන දේ. ඒක නිසා දෙන්නගේ මතකයේ අවදි කළොත් පසු සිද්ධියක සාක්ෂියක් වශයෙන් හෝ කට උතරක් වශයෙන් ඉන්න දෙන්න hina වෙන්න කියලා ආගෙන ඉන්න කට ඊට hina වෙන්න කියලා. මෙන්න මේ සංඥාව තමයි සංස්කාරයන් පදලන්නේ. කවදාකවත් ඇත්ත සිද්ධියේ නෙවෙයි. ඒ නිසා අතීතය පිළිබඳව සහ අනාගත පිළිබඳව කතා කිරීම හීනයක් තමයි. නමුත් මේකට ඕන කෙනෙක් පිළිතුර නැගෙහි ඉන්න පුළුවන්, Tamanda පිළිතුරක් Taman නැගෙහි ඉන්න පුළුවන්. කවදා හෝ සිද්ධියක් කියන කියක් ඇති. මේ සංඥාවේ අත්‍යවශ්‍ය අංගයක් තමයි සිද්ධියක් අපි කවදාවත් කියලා කියක් නොදැකේ. ඒක ගාක් විස්තර වෙනවා. විස්තර කරනවා මේ චිත්ත වීති පිළිබඳ ඔය කියන තුවාවල පෙන්නන පළවෙනි චිත්ත වීතියේදී අනිවාර්යයෙන්ම ඒ රූප සංඛාණයේ ඇහෙන් ලබා ගත්තට දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත වීති ඔක්කොම දුවන්නේ මනෝද්වාරයේ අරගත්ත සංඥාව මත. ඒ පුද්ගලයා ඇහත් කරගෙන කටක් කරගෙන බලාගෙන වගේ පේනවා. නමුත් සීතිය සිද්ධ වෙන්නේ ඇහි නෙවෙයි සිටි. මේ සීති තේරම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ඒ පුද්ගලයා මේ තේරම එකම මල්ලට දාගන්නේ මම දැක්කා කියලා. ඇත්තම දැක්කේ එක චිත්ත වීදිකට සම්බන්ධ කොටස පමණයි චිත්තක්ෂණ ප්‍රදීපේ පමණ අනිත් තේරම මනෝ වීදියේ මනෝ ద్వාරේ සිද්ධ වෙන දේවල්. මේ තේරම එක මල්ලට දාගත්තා පස්සේ තමන්ගේ රුචි අනුව හිතාගත්ත දේවල් පහෙන් හතරක් කියනවා දැක්ක දේ එකයි ඒක කීරෙහියක් නැති නිසා ඒක පච වෙලා පැත්තකට යනවා අර හිතාගත්ත දේ හිතේ හිතේ මේක මත ඉඳගෙන තමයි සැලසුම් කරන්නේ මේක මත ඉඳගෙන මාදි සංස්කාර කරන්නේ ඔන්න ඔය සංස්කාර වලින් තමයි මේ විචක්කේ පාරේ මේ විචක්කේ අපි කොච්චර දෝ නැවත නැවතත් හැපි හැපි ආකි දෙමින් ඔළුවේ අතක තියලා සුත්ත පොතේ සුත්ත ග්‍රන්ථයේ අත තියලා සාක් වේලා කියන මම නම් කියන්නේ ඇත්තමයි ඇත්ත සිද්ධි වෙච්ච සිද්ධි කියලා තමයි කියන්නේ. මොකද මේ තරඟ විචිත්තයි පුතක් දැනගේ හිත. ඒ නිසා අහකට බලාගෙන ඉන්න කෙනාට බුදු වෙන්න ඕනේ නෑ නිවන් දකින්න ඕනේ නෑ භාවනා කරන්න ඕනේ. අනේ මේ මිනිස්යාගේ ඉස්සෙල්ලා බොහෝම ජයත මේ සිද්ධිය දැක්කා. දැක්කා කියලා හිතේට ගත්ත ගමන නිමිත්ත කරගත්ත ගමන නිමිත්ත කියන්නේ ඒකාන්තයෙන්ම ඉතිරි කිරීමක් නේ. නිත්‍ය කර ගැනීම, සුඛ කර ගැනීම, සුභ කර ගැනීම. නිමිත්තෙන් එහාට සංඥා ගැනීමෙන් එහාට ඇති වෙනා වූ සංස්කාර විතක්ක විචාරාදී සියල්ලම පුදුමාකාර විදිහට අපේ හිතමනාවක් මිස සත්‍යයේ ප්‍රත්‍යක්ෂයි. මේ නිසා සර්වචන් වහන්සේ කියන දෙනවා මෙන්න මෙවැනි විතක්ක පහළ වෙන්නේ අපි ගත්ත සංඥාවට යම් යම් සංජානාති සංකීර්ණයක්. කියමක් අපි සංජානනී කරන සංඥා ලක්ෂණ ගත්තන ඒකයි අපි විචක්කන එකන කවදාකවත් ඇත්තම නෙවෙයි වෙච්ච දීති මත නෙවෙයි. මොකද වෙච්ච දීතිය ඔච්චර වෙලා හිටින්නේ නැහැ. ඕම ශීඝ්‍රේ යන. ඒ ශීඝ්‍රේ යන එකමද ගත්ත ලකුණ තියෙනවනේ. අපි තියාගත්ත අඩයාලම අපි තියාගත්ත ආර්ධය අපි තියාගත්ත සලකුණ අන්නේ සලකුණ මත අපි විචක්ක කරනවා යන් විචක්කේටි සම්පපංචේටි. ඒ විචක්කනේ මත ඉඳගෙන කතා බාහුල්‍යයේ දොඩමළු භාවයකට වැටෙනවා. යම් පపంచේති යම් විතක්කේ සම්පපංචේති සතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකාර සමුදාචරಂತಿ ඊට පස්සේ පුද්ගලයාට අර දැක්කේ කබරයා වුණත් තලබයා කියන ප්‍රපංච සංඥාව තමම ඇති කරගත්ත ආ වූ මේ මනෝ විකාරවලින් විචක්‍රමණය වෙන්නේ කියලා විචක්‍රමණය වෙනවා සමුදාචරಂತಿ කියලා කියන්නේ යට කරගෙන යනවා ගහගෙන යනවා ඒක නිසා කොච්චර සතුටෙක් දැක්කත් තමංගේ මිතුරු සංඥාවක් ඇති වුණාම මේ පුද්ගලයා හතර වෙන්නේ නැහැ කොච්චර මිත්‍රෙක් දැක්කත් සතුරු සංඥාවක් ඇති වුණා නම් මිත්‍රෙක් වෙන්නේ නැහැ. ඇමරිකාවේදී පෙන්වලා දෙන තිබුණා මේක පෙන්වන්නට ශීඝ්‍රයෙන් වෙනස් වෙන රූප රාමු රාශියක්. ඒ රූප රාමු රාශියේ එක හැම තැනකදීම සුදු මිනිහා හැමෝටම උදව් කරන කරුණාවන්ත මෛත්‍රී සහගත කෙනෙක් විදිහට රූප රාමු රාශියක්. කල්පිනියගේ රූප තියෙනවා මේ මනුස්සයා ම්ලේච්චයි දැන් නරක වැඩ කරනවා, කට වැඩ කරනවා. ඒ උගරාම එකින් එක කලවම් කරලා රාශිය දෝරේ ගන්න. ගන්න ගන්නේ එක රූපරාමයක් තිබිලා තියෙනවා. සුදු මිනිස්සෙක් කොක්කක් අරගෙන මිනිස්සෙක් හරි කාටවත් වෙන්නේ. ඉතින් මේක සුද්ධන්න මේක දෙන්නලා ආපුවාම ඒගොල්ලෝ මේ සෑම රූපරාමයක වේගයෙන් දිහා බලන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කියන හරිනේ අපි කියන්නේ ඔතන සුද්ධාරාමයි හැදියාවක් කියනවා. මනුස්සකම තියෙන උදේට සංස්කෘතියක් තියෙන මේක තේනවනේ මුළු පුරාම එහෙම හිතන්න උපකාර කරන උදව් කරන මේ කොච්චර හොඳ සාධාන රූපරාම රාශියක්. ඒකට අර එක රූපරාමයක් තුන රුද්දෙක් විසින් කවුරුහරි තුක්කේ මරන එක දකින්නෙත් නෑ දැක්කත් ඒ මනසේ කියන කවුරුහරි ඇයි මේක තිබුණා නේද මේ මේ ප්‍රාණඝාතය. නෑ නෑ ඒක කලු මිනිසෙක්. ඒක අපිට කලු මිනිසෙක්. මොන්නන කාලෙකින් තුත් වෙනසක් නැහැ. මේ කලු මිනිසෙකුට දුන්නොත් ඇමරිකාවේ ජීවත් වෙන මේ මිනිසයා කියන්නේ මොකද්ද? සුද්ධ පෙනුමට වැඩි හරියක් හොඳ වැඩ කරාට උන් තමයි සතුටු. දැක්කනේ තුවක්වත් යන වෙන්නේ. ඒ විදිහට පේ. ඒ මොකද මේ කලින් ගත්ත සංඥාවේ හැටියටයි අපි සුද්ධ සෝතුයි. කල්ල ම්ලේච්ච. උන්ව කල්පනාවෙන් බැලුවොත් එක જાතියක්. මේක දැකලා තියෙනවා යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි මාර්ග ඥානෙ ලැබුණා නම් ඊට පස්සේ එවැනි පුද්ගලයෙකුට මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන රූපරාම තිබුණ එක එකක් වෙනකොට දැනගැනීමේ ශක්තිය තියෙනවා. පරිච්ඡේ ඥානය. කවදාකවත් සුද්ධ ලැබුවක් තිබුණාද? කල්ල ළඟ සුද්ධක් තිබුණාද කියලා සුද්ධගෙන් අතට කල්ල අතට තුවක්කුව දෙන්න ගන්න අපේ හිත ප්‍රපංච කරනවා. ප්‍රපංච කරනවා නම් ඒක තමයි hina වෙන තරමට දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපේ හිත කොච්චර අකමැතිද අපි කැමති දේ නරක පේනවා දකිනවා. මෙන්න මෙතනදී ආගමයි ධර්මයයි වෙන් කරන එක පිළිබඳව මගේ පුංචි කාලේ ඉඳලා මගේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. ඒ ආගමිකයි සඳහන් කරන ඇත්තෝ මේක හොඳයි කියලා පෙන්වන්න හදනකොට මේ කරන කරටි මේ කරන අඳුර මේ කරන කියාපෑම් ඔක්කොම සංස්කාරණ ඔක්කොම සංසාරික. නියත් හිතනවා අනු ඉදිරිපිට හොඳට හැදිරෙන්න ඕනේ කියලා. ඇත්ත ඒක හොඳයි ලේ ධාතු පිච්චෙන්නේ නැති එක හොඳයි ප්‍රෙෂර් එක බහින්න හොඳයි නමුත් කවදා හරි ඒ කරන මනුස්සයා දැනගන්න බෑ මේ කරන්නේ රඟපෑමක් කියලා මේක තේරුම් ගන්න නැත්නම් අර මනුස්සයා පුදුමාකාර කරකැවිල වැටෙන්නේ මේ ප්‍රපංච සමුදාය ඒ රඟපාල රඟපාල අන්තිමට අපි අපිට මුණ දෙන්න වෙනවනේ විතක්ක විචාර ගැන බලනකොට ඒක නිසා ඒ සමානත්ම අකමැත්තෙන් නමුත් සමාජ ආගමට විරුද්ධ නමුත් මම මේ පුතේව ගත්ත තීන්දුවක් තමයි මගේ වැරද්දක් තියෙනවා කරුණාකර ප්‍රභූවරයන් ඉදිරිපිට දීක මාපි වේවා. මොකද මට බෑ මේක තවදුරටත් මේක ඇදගෙන යන්න කාගේ හරි පිළිසරණි ඒ දුක ඒ අඩුපාඩු මතුවෙලා අනිමට ගහලා හරි හදායි මට බුදුහාමුදුරන්ට වැඩි වටිනා නොපෙනේ ඊ ගහන මිනිසයා. ඒ මොකද මගේ අඩුපාඩු මට පේනවා. මේ සභා ගෞරවයේ හෝ වෙන මොනවා තිබුණත් මගේ අඩුපාඩු අදා ගන්න පුළුවන් නම් මට අර දීපංකර පාද මූලයේ නිමිත කාපතය රැඳ වැටෙනවා වගේ මගේ ඇඟ දිග ඇරලා දෙන්න පුළුවන් කරුණාව කරලා මගේ උඩ වෙලා එකකට. මෙන්න මේ කොටස අද පුදුමාකාර විදිහට මේ ආගම පැත්තෙන් අමුතු ආලපන ලාලපන කරලා වහන්නයි. කොහොම කෙරුවක්වත් උස්සරෝගියාට දැනුම් ගැන්දුවාට වැඩක් නැහැ. ලක්ෂණ ඉන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර පිළිබඳව ගැඹුරට යන කෙනා අනිවාර්යයෙන්ම අර මුලින් කරපු දේ මතක් කරපු දේ මතක් කරන්න ඕනේ. ඒ કૃષ્ණාව පහළ වෙනකොටම ඒ විකක්කය එලිපිට වේවා, පිරිසිදු පිට වේවා, බුදුන් ඉදිරි පිට වේවා, දේවදත්ත ඉදිරි පිට වේවා, නින්දදී වේවා දැක ගන්න ප්‍රාර්ථනා කරන තැන හංගන් ගන්න. කවදාක කාටවත් කියන්නත් එපා. ඔබ හංගලා වසංගලා කරන්න පුළුවන් දේවල්. ඒක නිසා ඒ අර කාතාවේදී හරුවචනාංශේ යක්ෂයාට අර විදිහට යක්ෂ උත්තරය දීලා යේනං පජානාති සතෝ නිදානං තේනං විනෝදේති සුනෝහි යක්ඛ යක්ෂාඹ දැනගනි යම් කිසි කෙනෙක් මේකේ නිදානෙ දැනගත්තා නම් ඌ එතන මේක ප්‍රහාණය කරනවා ඒක අවශ්‍ය කරලා තියෙන්නේ මේ රූප විකක්ෂේ පව අන්නර විදියේ ගත්ත සංඥාවක් මත ඉලක නැහැ ගොඩ නැගෙන්නේ මේකත් සංස්කාරයක් මේ සංස්කාරය හදාගෙන තියෙන්නේ කතරගයක් කලබයක් කරගන්නයි කන්දා. ඒ රූප විකක්ක මට්ටමේම කෙලෙසලා තියෙන පුළුවන් වචනේ ගැන කුමන කතාවක්. වචනේ දෙනකොට ඒකේ කෙලෙස් පරිත භාවයේ වැගිරෙන සුළුයි. දෝරේ ගලන සුළුයි. ඒක ඕ භාවනා කරන නැති කෙනෙකුට වේ. නමුත් කවදාකවත් රූප විතක්ක මට්ටමේදී මේක අල්ලා ගන්න නම් බෑ. අර සෝත දිබ්බසෝත ඥානය ඇති කෙනෙකුට හැරෙයි. විපදෝත් ඥාන කියන එකත් හැබැයි ආර්යයන් වහන්සේනමක් වුණොත් විතරක් මේක කෙලෙස් කරත් දකි. නැත්නම් කෙලෙස් දකින්නේ නැහැ. විපදෝත ගන්න පුළුවන් අභිචාරක. නමුත් Tamanda පුළුවන් තිබ්බසෝත නැති වුණත් අභිඥා නැති වුණත් මෙන්න මේ විතක්ක මට්ටමේම අපේ මේ ක්‍රියාවඩ පිළිවෙල බුහුම් වැටෙනවා කුණු වෙනවා නාස්ති වෙනවා නිසා විතක්කේ වශයෙන්ම දැක ගන්න ලැබේවා කියන මට්ටමින් බලන කෙනාට නම් කවදාකවත් මම හිතන්නේ මේක කුසල පක්ෂයේ කියන හම් වෙයි කියලා. දක්ෂින හරියක් දකින්න අකුසල පක්ෂේ. ඒ මොකද දවසකට 15 විතක්ක වලින් 99.99999ක්ම අකුසල විතක්ක. කුසල විතක්ක කියලා කියන්නේ විතක්ක නැතිව. බුදුරදෙනේ කියන මේ බුදු ගුණ ගැන කතා කරනකොට මේ පහළ වෙන විතක්ක හොඳයි. ඒ සංස්කාරනේ. ඒකට කියන්නේ කුසල අකුඤ්ඤාවි සංකාරය. ඒ සංකාරය. අපුඤ්ඤාවි සංකාර, කුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤ කියලා කියන්නේ නොසැලෙන දේ විතක්ක කියන කම්පන චංචල නැහැ. අන්න ඒක තමයි අපි කියන්නේ කුසලයේ කියලා ඒ අවිතක්ක සමාජය කියලා හරවටනද තේනවා රූප විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ තුන බහුල. ලෝකයා ගත්තොත් ක්‍රම දෙකක් උන්වන්ට පෙන්න එකක් සතිපට්ඨාන දෙක මේ අවිතක්ක සමාධිය කියලා කරා. අවිතක්ක සමාධිය කියන්නේ හිත චුෂ්ණීක. කියා ගන්න බැරුව යන අරමුණ තියනවාද නැද්ද දන්නේ. වචනේ කර ගන්න බෑ. කතා කර ගන්න බෑ. සංවේදනය කරන්න බෑ. නමුත් මම දන්න මෙතෙන් එනකම් ආවේ සතියේ. ඉතින් දෙනකම ආවේ සමාධියෙන් මේ විත මේ අරමුණ මේ කල්ලාතුමට හොඳට පෙනුණා. ඒකේ මට පිම්බින අවස්ථාව හැකින අවස්ථාව වෙන් කළ දක්න තරමට මම හොඳට දැක්කා. නැත්තම් ආස්වාදයේ ප්‍රස්වාදයේ වෙන් කරන තරමට මම දැක්කා. වම තියෙන පහර දකුණ තියෙන පා පහරට වඩා වෙන් කර දක්න විදිහට දැක්කා. නමුත් හොඳට භාවනාව යනකොට ඒ දකුණ වම අතර වෙනස යාගන්න බැරි සත්‍යයකට සමානයි. ආස්වාද ප්‍රසආද දෙක තුනී වෙලා චිරු වෙලා කියාගන්න බෑ. කියන්නේ විචක්කවත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්න ඕනේ. කියන්නේ කොහොමද? ඒ පහළ වෙන විදිහට පවා තමයි භාවනාවට බාධා ස්වරූපයෙන් පහළ වෙන්නේ. ඒ වෙලාවදී මතක් කරන අඩු ගන්න අරමුණ මෙහි කරන්න කර්මාවක් අපිට කලබල කරන්නේ. ඒ මොකද මේ අවිතක්ක සමාධිය වැඩෙන්න ආරම්භ. වැඩුණොත් ඒ පුද්ගලයා තුළ කවදාකවත් ආයේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, දේහ විතක්ක දෙයක් නැහැ. මේ විතක්ක අවිතක්ක සමාධිය බාධා කරගෙන මෙනෙහි කිරීම හෝ වෙන මානසිකාර පවත්තන්න ගියොත් ඒක අර නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටලා අහන වගේ නිින්ද යනවාද කියලා. මේක තානත් දක්ෂව යෝගාවචරය විසින් අවස්ථානුකූලව කළ යුත්තක් නිසා බුදුරයට බෑ ගෝලයා වෙනින් භාවනා කරන්න. බුදුරයට පුළුවන් මේක මතක් කරලා දෙන්න. යම් වෙලාවක විශේෂයෙන් මේක විපස්සනා අවස්ථාවක් තමන් ගත්ත අරමුණේ ප්‍රධාන පළ දෙක ආස්වාද ප්‍රසආක ඉදීන හැකිලීම වම දකුණ හැම ලෝක හැම දක්නගේ කළු දෙකක් කියලා අන්නේ දෙක අතර මායිම කඩලා මර්යාදාව බිඳිලා දෙක වෙන් කරගන්න බැරි වෙනවා මෙන්න මෙතෙන්දි තමයි හුඟ දෙනෙක් හොයමන් වෙන්නේ මොකද මේ දෙක කල් බොහොම ආදායම් නැදගෙන ගිය හොඳ නරක දෙක හොඳ නරක තුල ගිය වෙලා යනවා නරක හොඳ තුල ගිය වෙලා යනවා ඒ දෙක ගිය වීමෙන්මයි පෙක්ෂා පහළ වෙන්නේ උපේක්ෂාවට පමණයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව දැකීමමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා හුඟක් ඔය සැලසුම් කාර්යෝ බලාපොරොත්තු අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතක නැත්තු අර අරමුණ දිහා වේගෙන යනකොටම අරමුණේ ඇත්තා වූ අර සංඥා ගැළවිලා ඒ මත සංස්කාර කරන්න බැරි ඒක ගුරුවරයාට කියන්නේ කොහොමද කියන තරමටම කතා කරගන්න බැරි මට්ටමටමපත් වෙනකොට සමකොල වෙන ගතියක් තියෙනවා. නැවතත් එක්ක පිම්බී නැකලින හෝ කුඹල හකුල්ල හෝ බලන්න ගන්න. ආස්වාද ප්‍රසවාද නයි කුඹන්නාදී කුඹල ගන්න බෑ. වම දකුණ ඔක්කු වගේ කකුළු සූසයිල් දිල පටන් ගන්න. ඒත් ඇත්තට මේ වෙලාවේ මනසගේ ප්‍රകൃති ගමන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රകൃති ආනාපාන සිතුවිල්ල තියෙන්නේ. ප්‍රകൃති පිම්බී නැකලින ඇවිල්ලා තියෙන්නේ. අනන්‍ය වෙලාවේ පහළ වෙන සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය. කිසිම නිමිත්තක් ගන්නෑ. ඉතින් අර තද නිමිති ගැනම ජීවත් වෙච්ච කුමාර රූප විඳගෙන ජීවත් වෙච්ච නිත්‍ය සංඥා ජීවත් වෙච්ච කෙනාට ඒක ඉච්ඡා බංගත්තක් වාටපත් වෙනවා. අර වමන යන්නේ තුල වක්කාර ගතියකට එන්නේ, ක්ලාන්ත ගතියට එන්නේ, ආන් මේ වගේ වෙන්න පටන් ගන්නවා. කියන්න හොඳක් නැහැ කියලා හිතනවා. මොකද ඉතිේ නැන්නේ කවදාකවත් භාවනා කරලා මේ වගේ දෙයක් අපිට මුහුණ දෙන්න වෙයි කියලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා අම්මානුස්සාවිවත් පිළිගන්න බැහැ. ඉතින් කොච්චර කල් සංසාරේ මේ විතක්කයාගේ නැත්නම් මේ නිමිති මාර්ගයෙන් සංස්කාර මාර්ගයෙන් විතක්ක මාර්ගයෙන් අපි මේ පෙන්වන්න හදන මේ සාටෝක ලෝකේ මේ සතහන් ආකාරකින් නැති වෙච්ච අංග කොච්චරක් කලවද පිටයන්මයි කියන්නේ බොහෝම අතලක් නමුත් මේකේ තියෙන පිස්සුව ටික ටික ටික ටික හදලා පිස්සුව පුරුදු පුරුදුනාට පස්සේ තමන් තුළ පටි සංකාර නැති වුණාට කාය සංකාර නැති වුණාට මනෝ සංකාර නැති වුණාට එන්නේ එන්නේ එන්නේ ඒ විශේෂයි නොසලෙන ගහක් වගේ ගලක් වගේ තාපසෙක් වගේ ගල් බමුණෙක් වගේ නිසංසල වෙන්න උත්සාහය. ඒකෝට අපිට කුප්පන જાති, කිච්චිලි જાති, කොච්චර කුප්පණ්ඩාව නොපිටේකි කියන. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා අරවත්තනසේ ධම්මචක්ක සූත්‍රය දේශනා කළේ මම හිත ආයෙ කිප්පෙන්නේ නැහැ. මේ වෙනකොට නම් මේකෙන් යනකොට නම් යෝගාවචරයාට යම් ප්‍රදේශයකට මේ විචක් ත්‍යාග වැඩ පිළිවෙල. මේ විචක්ක නිසා විචාර කරන්න ඇති. ඒ විචාර නිසා අපි කතා බාහුල්‍යයට يعني හිත ඇතුලේ සංකල්ප සංයම දොඩමළු වෙන ගතිය ඇතුලින් පිළිබඳව සෑහෙන විස්තර දක්වන්න පුළුවන් වුණාට පස්සේ මෙන්න මේ අරමුණේ පළු දෙක එකිනෙකට යා වෙනකොට භාවනාව හොඳයි, දිගට යන්න ඕන නම් වෙන්තර වැඩි සතුටක් වෙන්න ඕනේ කියන පෞෂත්වය ඇති වෙනවා. හැබැයි ඉතාමත් පැහැදිලිව කල්පනා කරන්න පුළුවන් මේ தත්ත්වෙට කෙනෙක් ඉතාම ලේසියෙන් ගිහිනවා. මේක ඒත් ගන්න දෙන්නයි අමාරු. ඒ තරමටම මේ විකක්කයට කැමතියි. විකක්කේ දෙවි කියන්නේ හරියට ඉර දෙඳලා වෙන් කරලා මේ හොඳය, මේ නරකය, මේ මගය ආදි වශයෙන් ඒ කියන ලයිස්ට් එකට ගිරීමට ඉක්මනාකාර බැඳි